එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ අපේ අඳුරනේ මේ මානසිකාර්ය චෛතසිකය ගැන මට හරියට මේ කියන්නේ පැහැදිලි ඒකේ කෘත්‍ය මොකක්ද හඳුරන්නේ? ඒ කියන්නේ මේ අරමුණෙන් අරමුණට යන එකද එහෙම නැත්නම් මොකක් හරි අරමුණක් හැම වෙලාවෙම සම්බන්ධ කරන එකද ඒ කියන්නේ මේ දැන් සිතට දැන් සිතේන මේ ගුණය හටගන්න මේ චෛතසික එතකොට සිත සහ අවශේෂ චෛතසික ධර්ම අදාළ අරමුණ කෙරෙහි යොමු කරන ගුණය තමයි මේ මානසිකාරයේහි කෘත්‍ය හැටියට දක්වලා තියෙන්නේ. එතකොට දැන් ඒ යම්කිසි සිතක් ඇති වුනහම ඒ සිතෙන් කරන්නේ අරමුණු ගැනීමේ ක්‍රියාවලියනේ. ඒතර සිතෙන් අරමුණ ගන්නේ අරමුණට යොමු කරන්න ඕනනේ. දැන් දැන් අපි හිතමු දැන් අපිට මේක සමහර සිත්වල හොඳට ප්‍රකටව පැහැදිලි වෙනවා. දැන් පංචද්වාරා වජ්ජණයෙන් ආවර්ජන කෘත්‍ය කරනවා. දැන් අර ආවර්ජන කෘත්‍ය කරන සිත්වල ඒක අපි කිව්වා වෙනම කාර්යයක් එතන කෙරෙන්නේ කියලා. දැන් ආවර්ජන සිතේ ගත්තාම මේ මානසිකාර කෘත්‍ය අපිට වඩා පැහැදිලිව පේනවා. ඒකෙන් තමයි අර අභිනව අරමුණ කෙරෙහි චිත්තචෛසික ධර්මයන් යොමු කරවන්නේ. එතකොට ඒ වගේ දැන් අපි හිතමුකෝ චක්කු විඥානය පහළ වුණා කියලා. එතකොට චක්කු විඥානය පහළ වුණාට පස්සේ සම්පටිච්ඡන සම්පටිච්ඡන සිත ඇති වෙන්නේත් අර චක්කු විඥාණයෙන් ගත්තු අරමුණම ගනිමි. එතකොට සම්පටිච්ඡන සිතට ඒ කෘත්‍ය කරන්න පුළුවන් වෙන්නේ අර චක්කු විඥාණයෙන් ගත්තු අරමුණ කෙරෙහිම ඒ සිත යොමුනොත් විතරයි. එතකොට චක්කු විඥාණයෙන්ම ගත්තු අරමුණ ගන්නට ඒ අදාළ චිත්තචෛතසික ධර්මයන් හැසිරවීමට මේ මානසිකාර චෛතසිකේ උපකාර වෙනවා. ආවංශේ කියන්නේ අරමුණට නැමියාවක් එහෙම නැත්නම් අරමුණට බැඳීමක් ඒක ඒක විසිරෙන්නේ නැතුව තියාගන්න එක වගේ දෙයක් නේද අපේ අන්තිමට. දැන් අපි එහෙම විස්තර කළොත් තව චෛතසික ගොඩක් එකකට එකතු වෙනවා. දැන් විසිරෙන්න කියලා කිව්වොත් ඒකාග්‍රතාවයකට එකතු වෙනවා. අන්න ඒකයි මම කියන්නේ දැන් මේ මේ ධර්ම අපිට වෙනම පැහැදිලි කරගන්න හරිම දුෂ්කරයි කියලා. අපි විග්‍රහ කරන තව තව වචන ගන්නකොට එවෙන් තව තව දේවල් අර්ථවත් වෙනවා. දැන් මේක නිරුකන්නේ මහානායකයන් එකතනක ලස්සනට පැහැදිලි කරනවා. දැන් පොල් කියන්නේ මොනවද කියලා පැහැදිලි කරන්න ඕන නම් කෙනෙකුට කියන්න පුළුවන් මේ මේ පිටපැත්තේ මේ කොහු සහිත ලෙල්ලක් තියෙන ගෙඩිය. ඉතින් එහෙම ගෙඩි වර්ග තව තියෙනවා. එතකොට පොල් විතරක් නෙවෙයි තව જાතියකට ඇතුළත් වෙනවා. ඊට පස්සේ කියන්න පුළුවන් මේක මේ ඝනකම කටුවකින් ආවරණය වෙලා තියෙන. ඉතින් ඝනකම කටු තියෙන ඒවා තවත් જાති තියෙනවා. ඊට පස්සේ මේක මැද තියෙන එක්තරා මදයක් තියෙනවා සුදු පාට. එහෙම එකක්. ඉතින් තව සුදු පාට මද තියෙන තව ඒවා මේක මැද්දේ වතුර තියෙනවා. ඉතින් වතුර තියෙන ගෙඩි තව තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම අපි අර ඒක විග්‍රහ කරගන්න ඒවා තමයි අපිට කියන්න වෙන්නේ. හැබැයි ඒක කියනකොට වෙන කෙනෙකුට වෙන එකක් මතක් වෙන්න පුළුවන්. මොකක් නිසාද? ඒ ගුණය තියෙන තව ඒවා තියෙන නිසා. අන්න ඒ වගේ අපි මේ චෛතසික ධර්ම විග්‍රහ කරනකොට ඒ චෛතසිකයට අදාළ කාර්ය වෙන් කරගන්න අපිට මේ අපි දන්න වචනනේ පාවිච්චි කරන්න වෙන්නේ. ඒවා ඒවා පාවිච්චි කරනකොට ඒවෙන් තව තව ගුණාංග කියවෙනවා. එතකොට අර අර චෛතසිකය ගැන යම්කිසි වැරදි නිර්වචනයක් එන්න පුළුවන්. අන්න ඒ නිසයි මේවා වෙන් කරගන්න පහසු නැත්තේ. එතකොට ඒ අරමුණෙහි විසිරෙන්න නැතුව තියනවා කිව්වොත් අපිට එතන ඒකාග්‍රතාව ගුණයයි ගැනෙන්නේ. එතන මෙතනින් කරන්නේ ඒ ඒ අරමුණට ඒ අරමුණත් එක්ක ඒකාබද්ධ වෙන්නට සිතට සහ චෛසික ධර්ම වලට සහාය වෙන. ඒකයි මෙතන මහානායකරු කියන්නේ මේක ඊටාම සූක්ෂම ධර්මයක්. සූක්ෂම චෛතසික ධර්මයක් කියලා. ඒ නිසා තමයි අර අභිධර්මයේදී මේක වෙනමම වෙන් කරලා මතු කරලා දක්වලා නැහැ කියලා කියන්නේ. මොකද අනිත් ධර්ම වලිනුත් යම් දැන් සිතින් කරන්නේම අරමුණු ගැනීම නම් ඒක අරමුණට යොමු වෙනවනේ. එතකොට දැන් චක්කු විඥාණයෙන් ඒ අදාළ රූපාරම්මණය ගැනීම, සෝත විඥාණයෙන් අදාළ රූපාර සද්දාරම්මණය ගැනීම. ඒවැදි කෙලින්ම ඒක අපිට ඍජුව පේනවා. හැබැයි දැන් අපිට මේ මානසිකාරචෛසික හඳුනා ගන්න පුළුවන් අර ආවර්ජන සිත් ඊළඟට සම්පටිච්චන, සම්තිරණ දැන් සම්පටිච්චන සිතේදී සම්පටිච්චන කෘත්‍ය સિદ્ધ කරනවා. හැබැයි කුමකට අදාළවද කරන්නේ අර කලින් ගත්තු අරමුණට අදාළව. එතකොට අර ඒ සම්පටිච්චන සිත සහ ඒකට අදාළ චෛතසික ධර්ම අර චක්කු විඥාණයෙන් ගත්තු අරමුණම ගනිමින් ඒ සිත පහළ වෙන්න සලස්වන්නට. එතකොටයි ඒ අදාළ කාර්ය කරන්න පුළුවන්. ඊළඟට සන්තීරණ සන්තීර්ණ සිතෙන් කරන්න විමසා බලන. ඒතකොට විමසා බලන්න ගියාට පස්සේ අර මූලික අරමුණෙන් ගිලිහුණොත් දැන් මොනවද විමසා බලන්නේ? මොකට සාපේක්ෂවද විමසා බලන්නේ? ඒතකොට දැන් මේ විමසා බලන්නේ මේ දැකපු රූපය මොකද්ද කියලා හඳුනගන්න. එතකොට මේ දැකපු රූපේ චක්කු විඤ්ඤාණයෙන් ගත්තු රූපය කියන එක ඒ අරමුණ අරමුණු කොටගෙන ඒ දෙසට යොමු වීගෙන තමයි අර වැඩේ කරන්නේ. ඊළඟට වත්තපන කෘත්‍යයත් එහෙමයි. ව්‍යවස්ථාපනය කරන්නේ මොකක්ද? මේ ගත්තු අරමුණ පිළිබඳවයි. අන්න ඒ විදිහට ඒ අදාළ සිත සහ චෛතසික අදාළ අරමුණ කෙරෙහි යොමු කරන්න. එහෙම නැත්නම් ඒ අරමුණ ගන්වන්න, ඒ අරමුණ සිහි කරන්න සහාය වෙන චෛතසිකයක් හැටියට තමයි මානසිකාර චෛතසිකය පැහැදිලි කරන්නේ. එහෙම ඔබ හඳුනන්නේ ප්‍රශ්නේ අහන වෙලාවේ තිබුණාට වඩා වැටහීමක් ඇති වුණා. ඔබ වහන්සේලා බොහොම පිං ප්‍රශ්න දෙකට උත්තර දුන්නට අවසරය පෑන්න.